අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ කවුරුත් දන්න පරිදි අපි පොඩි මෑණිකන් ගිල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරයට ආරම්භ ලබා දෙන විදියට තෙරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්සේ අද දවසට අපට කමඨහන් සම්බන්ධ වාර්තා 15ක් ලැබිලා තියෙනවා. ඒ අතර එකක් තියෙනවා ධර්ම ධර්ම කරුණක් සම්බන්ධයෙන් යොමු කරන ලද ගැටලුවක් වශයෙන් ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, තෙරුවන් සරණ ලැබේවා. පාදපත්ම নমස්කාරය වේවා. සක්මන් භාවනාවේදී කයේ අත්පාවල දැනෙන වෙහෙස සමගම කය ගැහෙන ස්වභාවය දැනුණා. කයේ හිරිවැටීම හිස් මුදුනේදී ගලක ස්වභාවය දැනි මහත් වේදනාවක් ඇදි ඇදි පහළට පැමිණෙනවත් සමගම ඇස්බෝල ගැලවුන ඔලුකටුව පමණක් ඇති මස් නැති ස්වභාවයෙන් ඇටසැකිල්ලක ස්වභාවය විදුලියක්සේ පැමිණ නොපෙනී ගියා. ඒ සමගම මේ සිත කය තුලට බසින බවය. මොකක්දෝ බටයක් දිගේ ජලයේ පාවෙන යමක්සේ සිනිඳු සිනිඳු සමා වෙන්න මොකක්තෝ බටයක් දිගේ ජලයේ පාවෙන යමක්සේ ස්වභාවය දැනි පහලට වැටි බලු අමනයක් සහිත වලක ගොම ගොඩක් හාරන කුරුමණියෙකුසේ ඒ මේ අත විසි වුණා. තද රස්නයක් දැනි දියාරු වතුරකට වැටි සිසිලස දැනුණා. ඒ සමගම පළමු දිනේදී පෙන් වූ දර්ශන පතය මතකයට ඇවිත් එය නැති වී මහා බටයක් දිගේ සීතලට සිනිඳුව ඇතුළට දිය ඇල්ලක පාවෙන රොඩු කැබැල්ලක්සේ පාවුණා. රස්නයක් දැනුණා. ඒ මේ අත පෙරලෙන හැප්පෙන පාවෙන ස්වභාවය සිසිලසක් සමග දැනුණා. කයේ දැනෙන තද වේදනාව වැඩි වුණා. මේ කයෙන් වෙන් වී සිත පැත්තක දිස්සුණා. සිතුවිලි රැසක් ගලා එනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම පාඨයක් ඒ සමග ගලා එන්න වුණා. මීල් හෙකිමීව කායෝ යම් අසුචිම්හි සමුට්ඨිතෝ. එවිටම මෙයත් පිරුණු තුඹසක්සේ පහළ වරහන් තුල උදරයේ නලියන දුවන පැද්දෙන වේදනා සහිත ඉසිලිය නොහැකි ඉසිලිය නොහැකි පිරීම උසලාගත නොහැකිය. ඇඳේ හාන්සි වී මා කය දෙස බලා සතිමත්ව සිටියා. කඳ ඔසවා සිටගෙන සිටින්නට තරම්වත් බැහැ. දානයක් ගන්නට මනාප ප්‍රියතාවය නැති වුණා. වේදනා තව තවත් උග්‍ර වුණා. උග්‍ර වුණා. ඇදෙන ගතිය මනාව වැටහුණා. මගේ මරණය සිදුවන්නට ලං වෙනවාදෝ සිතුණා. ඒ වේදනාව එතරම්ම පැතිරීමෙන් මුළු කය පුරාම විහිදුනේ රාශනයක්ද විහිදුවමින්නේ. උදරයේ උස් පහත් වී තද බවක් සමග වේදනාව දැනුණා. තවම සතියෙන්ම මා බලා සිටින විට ධර්ම පාඩයක් සිහියට ඇවිත් මුළු කයම එළියට ඇද දමන්නට තරම් සිත ශක්තිමත් වුණා. සතිය ස්ථීර වූ බව හොඳට දැනුණා. කුණු කයේ ස්වභාවය දකින විට එකිනෙක වෙන් වූ නිය වෙන්වන විට ගලන ලේ දුටුවා. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර ආදී සියල්ලම එළියට ඇදෙනු දුටු විට දකුණු අතේ බාහුවෙන් අත ගැලවි බිමට පතිත උනේ ඇට සැකිල්ලක අතසේය. පළමු දිනේදී දකුණු දන හිස වෙන් වෙනු දුටුවා. වේදනාව අසු වුණා. වේදනාව අඩු වුණා. පස්සේ කියනවා. නමුත් අරුතිය චුලි අරුත් නමුත් අරුචිය තුලින් විශාල සතුටක් දැනුනේ කයේ හැටි දුටු බවත් සිත පැත්තක දිස්වෙන බවත් පෙනුන විටය. නාමය දිරන කුණු කයට එබී සිටින සැටිත් නාමයේ දිරන්නට දෙයක් නැති බවත් දුටුවා. සිත යොමු වූවා. අකමැත තුලින් ඇසේ අකමැත තුලින් ඇසේ හදන රූපය පෙනුණා. සංඥාවක්සේ පෙනුණා. සිතක් ඇති වී සිත නැති වී ගිය ආශනයෙන්ම ඉතිරි ඉතිරි නැතිව නැති වූ තැන කිසිවක් නැති බව දැනුණා. අරමුණු කිසිවක්ද නැත. සිත බලා සිටින සැටි තරුවක් ආලෝකය විහිදුවන ලෙස පමණක්ම මුව ඉදිරියෙන් පෙනෙන්නට පටන් ගති. ඒ සිතද කය නොමැතුව පැවැත්මක් නැතයි හිස් අවකාශයේ දර්ශනය ලෙස බැලූ විට මහත් සතුටක් දැනුණා. වේදනාවද නැති වුණා. ඉදිරියටද කයේ ස්වභාවය කෙරෙහි ඉදිරියටද කයේ ස්වභාවය කෙරෙහි ඉදිරියටද කයේ ස්වභාවය තෙරපි යන තැනටම ඇට කැබිලි පස් බවට පත්වෙන බවක් මේ පස් ගොඩකින්ම නිර්මාණය වී පසටම නොපෙනී නොතේරී යන තැනක පුද්ගල සංඥාව නොමැති බවක් කරන්නෙක් නැත. නාසයේ හුස්ම තෙරපීමෙන් ඇදී ඇදී ඌෂ්ණ සීත උපදවමින් ශරීරය පුරා දිව ගොස් අවසානයේදී නොදැනීම කඩා වැටුණ බව දුටුවා. ඒ ගැන දුකක් සතුටක් නැතිව සිටීමට මට සතිය උපකාර වූ බව දැනුණා. මේ ගැන තව තවත් සිතකය වටහාගෙන සත්‍ය අසත්‍යතාවය දැන ගැනීමට පිහිට වූ ඔබ වහන්සේ මේ භවයේ අවසානම භවය වී දෙමෝපිය දෙදෙනාටත් ගුරු දේවෝත්තමයාණන් වහන්සේටත් මහා කුසල් පූර්ණ්‍ය වේවා නිවන් දකීවා තෙරුවන් සරණයි මේ ශාලාවේ භවුන් වඩන සැමටමත් සත්‍ය දර්ශනය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා ඒ කියන්නේ කොයි වෙලාවක හරි සංසිද්ධියක ගෙවෙන පැත්ත එහෙම නැත්නම් ක්ෂය වෙන පැත්ත වැය පැත්ත පටන් පටන් ගත්තොත් ඒක ජුගුප්සාජනකයි බය ගන්නවන සුළුයි වක්කාර දනවන සුළුයි අසන්න කරන සුළුයි මත ඒකට මොකද්දෝ කැමැත්තක් තියෙනවා. අපි ඒක තමයි ඔය පිරිත් නූල් ගැට ගහන්නේ ඔය සෙත් කවි කියන්නේ අප නූල් දාන්න මත ඒක බලන්න ඕනේ නම් බලනකොට නිකන් කව්‍ය රසවල තියෙන ජුගුප්සා රසය වගේ ඒක තියෙන්නේ නම් ඉච්ඡාබංගත්වයක් තමයි. නමුත් ඒක අල්ලගෙන යන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් ඒ ආවට පස්සේ තේරෙන පටන් ගන්නවා අපි මෙතෙක්කල් මේ මේකමයි දැක්කේ හට ගන්න පැත්ත. දැන් ගෙවෙන පැත්ත දකිනවා. ඒකට සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයක්. අපි මේ සමුදේ දැක දැක ඉඳලා වය දකින්න පටන් ගත්තට පස්සේ සමුදයක් බලන්න බෑ. පේන්නම වය විතරයි. ඕක මට්ටම මේරුවට පස්සේ සමුදේ වය දෙක ආයෙ පේන්න පටන් ගන්නවා. සමුදේ ධම්මානුපස්සීවා විහෙරති. වය ධම්මානුපස්සීවා විහෙරති. සමුදේ වය ධම්මානුපස්සීවා විහෙරති. එතකොට තේනවා මේක කොයි වෙලාවෙත් කාටක් තියෙනවා. කට්ටිය බලන්න කැමති නෑ. ඒක බලන්නත් ඕන වුණාට බෑ. සතියේ මට්ටමට එන්න ඕනේ. එතකොට පේන්න පටන් ගන්නවා මේ හැම දෙයකම වැය වෙන පැත්ත. ඒක තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට ධම්මචක්කප්පවත්තන සූත්‍රය අහනකොට ඇති ඇති උනේ යංකින්ච සමුදය ධම්මා සම්බන්තං නිරෝධ ධම්මා ඇතිවෙන සැහැවි ඇති යම් තාක් මේ ලෝකේ තියෙන ඔක්කොම කෙවෙනවා. කෙවෙන්න මොනම උපක්‍රමයක්වත් ඕනේ නැහැ. තීන හරියක් එන්නේ දුක. ඒ දුක ගෙවෙන්නේ කිසිම උපක්‍රමයකින් නෙවෙයි. ඉතින් මේ ජුගුප්සාරසයෙන් තේරෙන්නේ දුකේ ගෙවන් වීමක්. නමුත් අපි මෙතෙක් බැලුවේ පෙරහැර පටන් ගන්නකොට බබා හම්බ වෙනකොට බර්ත්ඩේ පාටි එක පැවිලවලා හිටියේ. දැන් ආව මංගල්‍ය දකිනවා. ගෙවි ගෙවි යනවා දකින. ඒක ඒක රූපක ටිකක් තමයි ඔය. නිදර්ශන ටිකක් තමයි ඔය. එහෙම නැත්නම් හුවා දක්වන සංඥා ටිකක් තමයි ඔය පෙන්වන්නේ. අද වැයවීම දකින්නේ කියන එක යෝගාවචරය දැනගෙන බලන්න පටන් අරගත්තොත් හැම හට ගන්න දෙයකම වැයක් තියෙනවා. අන්න ඒක දක්නාසුරුණොත් යෝගාවචරයි. එහෙම නැත්නම් අපි කියනවා මේ භ්‍රමචර්ය කියලා මහානකම කියලා. ඉතින් ඒක නිසා ඒක කියන්න බෑ ඔක බලන්න අනුග්‍රහ කරන්න කියලා. ඔය කියන්න තියෙන නම් හැබැයි ඒක තමයි. නමුත් මෙයාට තින් අහුවෙලා තියෙන නිසා ඕක දිගට දියුණු කරන්න කියලා කියත හැකියි. ගෞරවනීය සාමින් වහන්ස මම නිස්සරණ වනයේට ආදුනිකයෙක් වෙමි. පෑන් පහසු වීමෙන් පසු සිතත් ගතත් ප්‍රබෝධමත්ව සැහැල්ලුවෙන් ඇති අවස්ථාවකදී භාවනාව සඳහා ඉඳ ගන්නට යෙදුනා. එෙහිදී මුලින්ම තුනුරුවන් කමා කර ගැනීමෙන් අනතුරුව මම මෙතන යන සිද්ධාන්තය සිහිපත් කරගෙන කයෙහි සිත තබා ගත්තා. ඉන්පසු මූල කර්මස්ථානය ලෙස ආනාපානය මෙනෙහි කිරීමේදී පිටවන හුස්ම නාසය කෙළවරින් උඩුතල හරහා උණුසුම්ම ගමන් කරනු අත්දැක්කා. එසේම ඇතුල්වන හුස්ම රැල්ලද සිසිල් බවක් ඇති කරමින් ඇතුළුවනු දැනුණා. මේ ආකාරයෙන් කිහිප විටක් මෙනෙහි කරන විට හිත වෙනතකට ඇදී ගොස් අතීත අනාගත සිතුවිලි ඔස්සේ ගමන් කරන්නට වුණා. මුල් දිනවලදී මේ බොහෝ වේලා පැවතුනත් කල්ගත වීමෙන් සිත පිටතට ගමන් කරන විට එය එසේ වන බව සුළු මොහොතකින් අවබෝධ වන්නට වුණා. එය සිත විසින්ම පෙන්වා දෙන ලදී. එය දැන් දැන් નિરાයාසයෙන්ම සිදුවේ. එසේ වුවත් වරින් වර දකුණු පාදයේ තදබල වේදනාවක් දැනෙන්නට වුණා. එය පාදයේ කෙන්ඩා වලින් පටන්ගෙන කලවා දිගේ තදබලව ඇදුම් කන්නක් විය. පාදය ගැලවිලා යන තරමට වේදනාව දැඩි විය. ඔබ වහන්සේ දෙසූ පරිදි වේදනාව නොදෙන වම් පාදය දෙසට සිත යොමු කරමින් සැනසීමට වෙර දැරුවද එය එසේ අඩුවන බවක් දැනුනේ නැහැ. පසුව එම වේදනාව විනිවිද යවමින් නැවතත් මූල කර්මස්ථානය මෙනෙහි කරමින්ම වේදනාව යටපත් කර ගැනීමට බොහෝ වෙහෙසක් දැරුවා. එවිට බොහෝ වේලාවකට පසු ටිකින් ටික වේදනාව අඩුවන බව දැනුණා. මේ වන විට ඍජුව තබාගෙන සිටි උඩුකය ඇලවි පහත් වී වරහන් තුල ඍජු බව නැතිව ගොස් තිබුණා. භාවනා කරගෙන යන විට දින කිහිපයක්ම මෙය සිදුවිය. එවිට මම මෙතන යන්න මෙනෙහි කරමින් නැවතත් උඩුකය ඍජු කරගත්තා. මෙම తත්වය ගැන කරුණාවෙන් පහදා දෙනු මැනවි. සක්මන් භාවනාව මෙහිදී මුලින්ම සක්මන කෙලවර ඉඳ වේගයෙන් කිහිප වතාවක් අරුමුණකින් තොරව එහාට මෙහාට සක්මන් කළා. එවිට දෙපා වලට ප්‍රාණවත් බවක් ඇති වූ අතර සිතේ මැලි බවක් දුරු වුණා. ඉන්පසු මනස සිහියෙන් යුතුව කල්පනාකාරීව වම දකුණ යනුවෙන් මෙනෙහි කරමින් සක්මන් කළා. මුල් දිනවලදී සක්මන මැද යන විට සිත පිටතට ගමන් කරන්නට උනත් දැන් දැන් එසේ නොවේ. මෙසේ සක්මන් කිරීමේදී වම් පාදය ඔසවන විට දකුණු පාදය පොළව හා තදින් ස්පර්ශව ඇති බව දැක්කා. එසේම දකුණු පාදය තනිවම ඒවන විට මුළු සිරුරේම බර දරාගෙන සිටි බැවින් අධික තෙරපීමකින් යුතුව වැලි පොළව හා එරා ගොස් පැවතුණා. මෙම தત્ත්වය ලනුපැදුරේදී වෙනස් අයුරකින් අත්විඳා. එහිදී පාවලට රළු ගොරෝසු ස්වභාවයක් දනවමින් ඒ தત્ත්වය යටිපතුල පුරා විසිරී පැතිරී යන බව දුටුවා. මේ බව දකිමින් තවදුරටත් සක්මන් කළා. එදිනෙදා කටයුතුද වෙනදාට වඩා සතිමත් බවකින් යුතුව ඉටු කරනවා. තවදුරටත් මේ පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම ඒ අමා නිවන සුවසේ සැපසේ පහසුවෙන්ම අවබෝධ වේවා. තෙරුවන් සරණයි. මේක අර වේදනාව දකිමින් එහෙම නැත්නම් වේදනාව හරහා දකිමින් ආනපන වගේ කරන්න ආධුනිකයෝට කරන්න බෑ ඒක. අඳුරගන්නේ නැහැනේ තාම ඒක නිසා තේරෙන්න පටන් ගන්නවා. දකුණු කය වේදනාවට පම් කය බලනවා. එතන වේදනාව හරහා බලනවා. ඔකනෝට සාර්ථකම වෙනව නෙවෙයි. නමුත් මේ කර බැලීමම ජීවිත පරිශ්‍රණයක් වෙනවා. සක්මන් කරනකොටත් තේරෙනවා ඉස්සර මගේ හිත පිට යනවා. දැන් තේරෙනවා එච්චරම පිට යන්නේ නැහැ කියලා. ආන්නේ විතර ටික ටික ටික ටික අල්ලගෙන එනකොට ඒකට අනුග්‍රහ කරන්න තියෙන්නේ දිනචරියාව කඩන්න නරකයි. ඒ විදිහටම කරන්න. හරි ගියත් කමන්නේ නැහැ වැරදුනත් කරන්න. කරගෙන කරන යනකොට තමයි තේරෙන්නේ නැති ගැම්ම ගැනිල්ලක් Java කැවීමක් සිදු වෙනවා. බලාපොරොත්තු විදිහට කවදාකවත් සිදු වෙන්නේ නැහැ. බලාපොරොත්තු නොවුනට ඉස්සරහට තමයි යන්නේ. ඒ නිසා දිනචරියාව කඩා ගන්න තුො දිගට යන්නේක තමයි දෙන්න තියෙන උපදේශය. ගරු ස්වාමින් වහන්සේ නිස්සරණ භාවනා අසපුවට මුල්වර පැමිණි යෝගියෙක්මි. මුල් දින කිහිපයේ පර්යංක භාවනාවේ යෙදී සිටියත් සිත එක් තැනකට ගෙන ඒම අපහසු විය. පසුගිය දින දෙක තුල උත්සාහයෙන් භාවනා කළ විට සිත සාමාන්‍ය ලෙස තැන්පත් විය. ඒ දින දෙක තුලදීම අත්වල තදගතියක් සහ වේදනාවක් දැනෙන්න පටන් ගත්තා. අද දිනේ උදේවරුේ භාවනාවේ සිත එක්තෙන් කිරීමට උත්සාහ ගත්තත් එය පහසු නොමිනි. වේගවත් වූ හුස්ම රැල්ල තුනී වී නැති වී ගියත් දැනුනේ නාසය අග තුනී සෙලවීමක් පමණි. ඉන් එහාට කිසිවක් කර ගැනීමට නොහැකි වී අතරමං වී ඇතිසයක් දැනුණා. භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ අනුශාසනාවක් වදාරණ සේක්වා. ඔබ වහන්සේට මේ භවයේම නිවන් සුව ලැබේවා. ඔය වගේ අර යාන්තමට හරි දැනෙන අරමුණ තියෙන තාක්කල් පාර තියෙන තාක්කල් ගමන යනවා වගේ මේකට පේන්න තියෙන අර ප්‍රතිඵල අපේක්ෂාව ටිකක් හැර වැඩි. ඒ නිසා Tamanට අවශ්‍ය ප්‍රතිඵල නොලැබෙන නිසා පශ්චාත්තාපය තියෙනවා. අපි ගමන යවෙනවා. ගමන ගියාට යන්නේ අඬ අඬ අර ප්‍රතිඵල අපේක්ෂා කරන නිසා. එතකොට ගමනේ ආධ්‍යාත්මික ගමන ගතිය අඩුයි. ඒ නිසා ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා. අඩු ගානේ භාවනා මධ්‍යස්ථානට ආවයි කියලා හෝ භාවනා වැඩනට සම්බන්ධ වුණයි කියලා හෝ සතුටින් කරන එකයි තියෙන්නේ. එතේ ඒ ඒ මානසිකත්වයේ එනකම්ම ඔය ප්‍රතිඵල ලැබීම ඒක මානසිකව ආවත් ප්‍රතිඵල ලැබෙන්න නම් අපි හිතන තරම් වෙන්නේ නැහැ. ඒක වෙනම දෙයක්. නමුත් ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා මේ තමන් කරන දේ තමන් විසින්ම අගය කරන එක නැත්නම් තමන් කෙරේ තමන්ගේ තියෙන විශ්වාසය ශ්‍රද්ධාවේ අඩුකමක් තියෙනවා. වැඩි අඩුපාඩුවක් හෝ ප්‍රතිඵල අඩුපාඩුවක් නෙවෙයි. ඒ නිසා මේකට ශ්‍රද්ධාවෙන් ටිකට කරගෙන යන්න කියන එකයි කියන්නේ. අවසරයි ගෞරවනීය සාමින් වහන්ස නිස්සරණ ආරණ්‍ය සේනාසනයේ භාවනාවට මා පැමිණි පළමු අවස්ථාවයි. පූජනීය වූ ලොකු ස්වාමින් වහන්සේ ලබා දෙන්නා වූ උපදෙස් මත සක්මන් හා පරයන්ක භාවනාවේ යෙදෙන්නෙමි. මේ වන විට සක්මන ආරම්භයේ සිටම සිත අරමුණට යොමු වී ඇති ආකාරයත් පාදවල චලනයත් ස්පර්ශයත් ඊතා හොඳින් අවධානයට යොමු කර ගැනීම සිදුවේ. සක්මනේදී පිටකොන්දේ සිට කෙන්ඩා වලලුකර දක්වා වේදනා දැනෙන බොහෝ අවස්ථාවන් හොඳින් නිරීක්ෂණය වේ. වේදනා හටගෙන දිගු වේලාවක් පැවති පසුව ක්‍රමයෙන් විසිරී බිඳි බිඳී යන ආකාරයද අත්විඳෙමි. සක්මන තුලදී සිත පිට ගියද නැවත පහසුවෙන් අවබෝධයෙන් යුතුව මූලික අරමුණට ගෙන ඒමට හැකි වේ. තැන්පත් වූ සිතින් පරයන්කේ වාඩි වද වාඩි වෙලා සමා වෙන්න තැන්පත් වූ සිතින් පර්යංකේ වාඩි වුවද වැඩි වෙලා නොගොස් සිතවිලි ගලා එමත් යටපත්ව තිබූ කෙලෙස් නීවරණයන් මතුවියන ආකාරයක් දැකගතිමි. එන්න ලෙසම ගලා යන්නට ඉඩදී අවබෝධයෙන් යුතුව බලා සිටියද සිත නැවත මූල කර්මස්ථානයට වරහන් තුල ආනාපානයට රඳවා ගැනීමට ගෙන ඒම අපහසු බවක් දැනේ. එවිට මෛත්‍රිය දස දිසාවට අරමුණු කරගනිමින් වැඩිම ආරම්භ කළෙමි. සිතට නිදහස් බවක් සැහැල්ලුවක් දැනුන අතර ටික වේලාවකදී කිසිවෙක් නැති කිසිදු හඬක් නැති කොහේදෝ තැනක කිසිදු අරමුණකින් තොරව සිටියා මතකය. නින්දක නොවේ. කොපමණ කාලයක් දැයි සිතා ගැනීමට නොහැකිය. එක්වරම දෙයස් විවර වූයේ ගැස්සීමකිනි. ඒ ශරීරය ඉදිරියට තල්වන බවක් දැනුන නිසා බව දැනගතිමි. ගෞරවනීය සාමින් වහන්ස මාහට ධර්ම උපදේශයන් ලබා දෙන සේක්වා ඔබ වහන්සේට මේ භවය තුලදීම සසර ගමන නිමා කරගන්නට උතුම් අරහත් ඵලයම අවබෝධ වේවා. තෙරුවන් සරණින් දීර්ඝායු වේවා. සාදු සාදු සාදු. මේකට වෙලා තියෙන සිද්ධි වැට පිළිවෙලට අල්ලගන්න බැරිකම වෙලා තියෙන ඉඳපු ගම මොකක්වත් නැති ගතියක් ඉඳපු ගමන් ආයෙත් ගැසිලා ඇතරන ගතියක් ඉඳපු ගමන් බලාපොරොත්තු අරමුණු නැති ගතියක් සිද්ධ වෙනවා සතියේ අඛණ්ඩ භාවය නැහැ. සතිය අතනින් මෙතෙන් එනවා අතනින් මෙතෙන් යනවා. ඉතින් අනිත් දවසේ මතක තියාගන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳලා දිගටම භාවනා හරියට නැතත් ඔය භාවනාවේ සතිය කියන වචන දෙක එතකොට පැටලෙන බව හැබෑව. දිගට සතියෙන් මේ කටයුත්ත දිහා බලන ඉන්නකොට ඕකේ තියෙන කතන්දරයක් යට. දැන් වෙලා තියෙන්නේ අතරින් මෙතරින් අතරින් මෙතරින් ජවනිකා ටිකක් ඉස්මතු වෙලා පේනවා. ඒක නිසා අඛණ්ඩ සතියේට නැත්නම් සතිය අඛණ්ඩ භාවයට අදිස්ථාන කරගෙන කරගෙන යන්න. එතකොට ගොනුව තේරෙන්න පටන් ගන්නවා. අතිගරු ස්වාමින් වහන්ස මම මෙම භාවනා වැඩසටහනට ඇතුල් වූ ප්‍රථම අවස්ථාවයි සක්මන් භාවනාව මම සක්මන් කරමි යන අරමුණ ඇතිව වම දකුණ වශයෙන්ද ඔසවමි තබමි වශයෙන්ද ඔසවමි යවමි තබමි වශයෙන්ද සක්මන් කරනවා සිත පිට යන්නේ ඊතා සුළු වශයෙනි එය මට නිරන්තරයෙන්ම දැනෙනවා ෂණයකින් මම සිත අරමුණටගෙන මුළු පැයම සතියෙන්ම සක්මන් කරනවා පරයන්ක භාවනාව මම වඩාත්ම කැමති පර්යංක භාවනාවට නිසා මම දීර්ඝ වේලාවක් පර්යංක භාවනාව කරනවා. නමුත් සිත ආනාපාන කෙරෙහි වරහන් තුල ආස්වාස ප්‍රස්වාස කෙරෙහි සිත පිහිටුවාගත් නමුත් මට ආස්වාස ප්‍රස්වාස නොදැනේ. ඉඳහිට සියුම් සීතලක් නාසයේ ඇතුළට එනවා පිට වී යනවා නාසයේ කෙළවර අධික තද ස්වභාවයක් හිරවන ස්වභාවයක් වාතය තෙරපෙන බවක් මිස ආස්වාස ප්‍රස්වාස පැහැදිලිව නොදැනේ ගරු ස්වාමින්වහන්ස එයට හේතුව කුමක්ද? මම සතියෙන්ම සිටිනවා. මට දැනෙන්නේ දනහිස්වල අධික වේදනාව, බෙල්ලේ වම් පැත්තේ අධික වේදනාව, ඉදිකට තුඩකින් අනින්නාසේ වේදනාව සෑම පර්යංක භාවනාවකදීම මුළු පැයම පවතිනවා. තවද අතීත සිදුවීම් මතක් වෙනවා අනාගත අරමුණු ඇති වෙනවා මේවා එන විටම මම දැනගන්නවා එම අරමුණු වලින් මම ඉක්මනින්ම සිත අයින් කරගෙන සිත සංසුන් කරගෙන නැවත භාවනා අරමුණට එනවා එනම් ආනාපාන සති භාවනාව කරන්න පටන් ගන්නවා. නමුත් හුස්ම රැල්ල නොදැනියයි. නැවත සිතට එන්නේ විවිධාකාර සිතුවිලි මල් මාලාවක්සේ එකින් එක ඇවිත් නැති වී යනවා. ටික වේලාවක් අරමුණක් නැතිවම මම සිත දිහා බලාගෙන සිටිනවා. මම සතිය හොඳින් පවත්වාගෙන යනවා. මේ දින පහම වාගේ භාවනාව මේ ආකාරයට සිදුවිය. ගරු ස්වාමීන් වහන්ස මාගේ භාවනාවේ අඩුපාඩු ආස්වාස ප්‍රස්වාස නොදැනෙන්නේ ඇයිදයි පහදා දෙන්න. ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් දකිත්වා. මේක වෙයි කීව පොලකම සඳහන් කරනවා සතිය තියෙනවායි කියලා. ඒත් මේ ආනාපාන අපේක්ෂාව නිසා අපේක්ෂා භංගත් එකටපත් වෙලා තියෙනවා. ඒක තාම තේරුම් ගන්න නැහැ. නිසා ආනාපානය අවශ්‍ය නැහැ. ඉදිකටු අනිනවා වගේ හෝ කකුල වේදනා හෝ නාසිකාග්‍රේ දැනෙන දේවල් හීනයක් නෙවෙයි නම් මතියක් නෙවෙයි නම් භ්‍රමණයක් නෙවෙයි නම් ඒක අරමුණු කරගෙන යන එකයි තියෙන්නේ. දැන් අරමුණු සියුම් උණයි කියලා සතියේ ප්‍රශ්න නැහැ. ඒ නිසා සතිය තියෙනවා කියන එක අදහගෙන ඒ වැටහෙන දේ දිගේ යන්න පටන් අරගත්තොත් අර ආනපනේ නැහැ කියන පශ්චාත්තාපේ නැති වුණා නම් මම හිතනවා ගමන බොහොම සාර්ථක වෙයි කියලා. තෙරුවන් සරණයි අති ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ වෙත নমස්කාර පූර්වකව ලියමි. සක්මන් භාවනාව සක්මන් කරන විට දෙපය තුල වරහන් ඇතුලේ වම තබන විට වමෙහි දකුණ තබන විට දකුණෙහි සිත පිහිටුවා සක්මන් කළෙමි වේගයෙන් මද වේගයෙන් සෙමින් ආදී වශයෙන් සක්මනේ යෙදුණෙමි ශබ්ද හෝ රූප පිළිබඳ සැලකිල්ලට නොගෙන දෙපා මත සිත රඳවමින් ගමන් කරන ස්වභාවය පමණක් දැනගතිමි සක්මනේ යෙදෙන අතර එක් කෙලවරක් අවසානයේ විනාඩි 5ක් පමණ කාලයක් දැනෙත් පියා සිටගෙන සිටින බව සිහි තබා ගතිමි එවිට කය ගැහෙන ස්වභාවයක් හුස්ම පැහැදිලිව ඉහළ පහළ යන ස්වභාවයක් දැනගතිමි. සිටගෙන සිටින බව සතිමත්ය. මෙලෙස බලා සිටින විට වරක මිරිඟුවක් ආකාරයෙන්ද තවත් වරක ලාපැහැති වර්ණ චක්‍රයක්ද තවත් වරක සිහින් මීදුමක් ලෙසින්ද දිස්වේ. මේවා සියල්ලම චලනය වේ. මේ දෙස එක එල්ලේ බලා සිටින විට නිශ්චල පැහැයක්, වර්ණයක්, යමක් නැති පිරිසිදු ස්වභාවයක් දැනේ. ඒ දෙස බොහෝ වේලාවක් බලා සිටින විට ඇසක් වැනි, ඇසක් නොව පියලි දෙකක් වේගයෙන් විවරවන හැකිලෙන ස්වභාවයක් පෙනේ. මීට පෙරද භාවනා කරන අවස්ථාවල මෙය දකින්නට හැකිවිය. මෙසේ මේ සියලු දැකීම් තුල වැඩි අවධානයක් නොකොට ඒ ඒ අවස්ථාවන්හිදී ස්වභාවයෙන්ම මගහැරෙන්නට ඉඩ හැරියෙමි. පාරයන්ක භාවනාව ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව කර පැමිණීමෙන් පරයන්කය සකස් කොට වාඩිගත් පසු විනාඩි 15ක් 20ක කාලයකදී සතිමත් වේ. හුස්ම ගැනීම හෙලීම තුළ සතිමාත සිටින විට පෙර ලෙසින්ම නාසිකාග්‍රය මත සතිය පිටුවා ගැනීමට අපහසු නොවේ. එහෙත් වේදනාවන් සහ ශබ්ද දැනේ. ඇසේ. ශබ්ද පිළිබඳ අවධානය නොකලත් වේදනාවන් තදින් දැනේ. ඊයේ ලැබුණු ගරු සාමින් වහන්සේගේ උපදෙස් මත වේදනාවන් විරුද්ධ පැතිකඩට යොමුකොට සතිමත් වෙමි. පෙර පරිදිම අරමුණ සියුම් වන තුරු දැකීමට පුළුවන්. සමහර අවස්ථාවන්හිදී අරමුණ සියුම් වීමට පෙර සිත විසිරේ. සමහර අවස්ථාවන්හිදී කිසිත් නැති නිශ්චල අවස්ථාද යෙදේ. අද උදෑසන සක්මන් භාවනාවේදී දුටු ඇසක් වැනි ඇසක් නො වූ දෙය පර්යංකය තුල සතිමත් වීමේදී දුටිමි. ගෞරවනීය සාමින් වහන්ස මේ ගමන් මාර්ගය තුල යම් දොසක් ඇතනම් අනුකම්පාවෙන් පහදා දෙන ලෙස දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ භවය තුලම අවබෝධ වේවා. යම් රූපයකට ආපాతගත වෙලා මුණ දීලා කටයුතු කෙරුවොත් ඒ රූපේ නැති වෙන්නේ නමුත් ඒ රූපේ තිබුණු තැන රූප සංඥාවක් එන්න පටන් ගන්නවා. ඒක බොහොම චපලයි. කිසි විදිහකට හිතා ගන්න බෑ. ඉතින් ඒ රූප සංඥාට ආපු ගමන් ඒක පාරටම මන්ද අන්ද මන්ද වෙනවා. මේක ඇත්තක්ද බොරුවක්ද මොකක්ද කියලා දැනගන්න බැරි නිසා. ඒතකොට යෝගාචර ටිකක් සැකයේ විචිකිච්ඡාව වැඩි කරගන්න. නමුත් ඔක නැවත නැවත කරනකොට පේනවා රූපේ රූපේ සංඥාවක් බාටපත් වෙන දෙනින් එහාට යන්න බැරි සද්ධාව මදි නිසායි කියලා. ඉතින් ඒකට ඒ සද්ධාව යන් අරගෙන යන්න ඔය කමඨාන සුද්ධ වෙන්න ඕනේ. ඒ නිසා සද්ධාවෙන් ඉදිරියට යන්න කියන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ප්‍රධාන කර්මස්ථානය වෙන ආනාපාන සතිය වඩමි. එහිදී හුස්ම රැල්ල සිහින්ව ගොස් වරහන් තුල නොදැනෙන මට්ටමට නොවේ. හිස් වූ තැනකට යෑමක් වැනි දෙයක් සිදුවේ. හැකිතාක් කයෙහි සිත තබා ගැනීමට උත්සාහ කරමි. විටින් විට සිත පිට යෑමක්ද සිදුවේ. මුළු කයම සැහැල්ලු බවක් දැනේ. එම හිස් වූ තැන මම නැවතී සිටින බව දැනෙන නිසා ඉදිරිය කුමක්දයි සිතා ගැනීමට බැරිය. ගෞරවනීය ස්වාමීන් වහන්ස මා කුමක් කළ යුතුදැයි මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන්න. තවද සක්මන් භාවනාවේදී වැලි පොළව මත පාද තබන විට ගොරෝසු බවත් සිසිල් බවත් දකිමි. එහිදීද ඉඳ හිට සිත පිට යෑමක් සිදුවේ. වම දකුණ වශයෙන්වත් ඔසවනවා ගෙනියනවා තබනවා වශයෙන්වත් සක්මන් නොකරමි. දන හිසෙන් පහළ කොටසට හිතගෙන යමි. ගෙන ගොස් සතිය තබාගෙන සක්මන් කරමි. එය වරදක්ද? ඔබ වහන්සේ දේශනා කරන පරිදි සතිය මුලටම තබා ගන්නෙමි. මෙහි වරදක් ඇතොත් මට සමා වී පහදා දෙනසේක්වා ඔබ වහන්සේට මේ ආත්භවයේදීම නිවන් දොරටුව විවර වේවා සාදු සාදු සාදු ඔය ඉස්සලා කිව් එක තමයි කියන්න තියෙන්නේ ගිහිල්ලා මොනක්වත් නැත්තඳ ගියාට පස්සේ මේ අන්දබන්ද භාවය නිසා මේ සැකය නිසා යෝගාවචරය විසීම වල්මත් වෙනවා මේකට ලෑස්ති වෙලා ගියොත් තේට අනිවාර්යෙන් පාර යන්නේ කියලා ඒක නැත්තම් එතනදී පස්ස ගන්නවා ඒ බස ගහපු වාර ඇති අපි අනන්තවත් සංසාරේ. ඒ නිසා එතනදී අර සත්‍යයට ආධාරකයක් වශයෙන් සද්ධාව තියෙන. හැබැයි මේ සද්ධාව කියන්නේ ප්‍රසාද සද්ධාව නෙවෙයි. ඕකප්පන සද්ධාව. තමන්ම මේ කරලා කරලා ඇති කරගත්ත සද්ධාව. එතෙන්දි කවුරක්වත් නැහැ උදව්වට. ඒ නිසා කවුරු හරි හිත වට ගන්න නැතුව යන්න දක්සයි නම් එයා යනවා අනික ඔක්කොම වැටලා ඉන්න බව පේනවා. අනිත ඔක්කොම ඉතින් යනකොට ඒ කෙනාපු සද්ධාමදි. එතකොට මේ විචිකිච්ඡාව නැගලා සද්ධාව අඩු වෙනවා. මම නැවතත් කියනවා මේ කියන්නේ ප්‍රසාද සද්ධාව නෙවෙයි. ඒ නිසා මේ කරලා කරලා ලෑස්තිලා යන්න ඒ ඒ අන්දමන්ද භාවයේ තියෙනකොට මට ඉදිරියට යන්න බැරිද? ඒ අන්දමන්ද භාවය අර වෙන මොකක්වත් බාධාවක් නැහැ. අන්න ඒකට ලෑස්තිලා යන්න කියලා කියනවා. අවසරයි ගෞරවනීය සාමින්වහන්ස. නිස්සරණ වනයේට ආදුනිකයෙකි. පරයන්ක හා සක්මන් භාවනාව සම්පූර්ණ ශරීරයම වේදනාකාරීය. වේදනාව හා සතිය මිත්‍ර වී ඉන්නවා. වේදනාවේ අඩුවැඩි වීම අනුව සතිය ගමන් කරනවා. S2 පුදුම දැවිල්ලයි. අතේ ඇඟිලි නමාගත්තා. අතේ ඇඟිලි නමාගත්තා. සැප වේදනාවක් දැනුණා. කොන්ද දිගේ වේදනාව හා සතිය යනවා. හෙමිහිට ඉරියව් මාරු කළා. අත් දෙක කොන්දට තබාගෙන සක්මන් කළා. වේදනාවෙන් බයිසිකල් පැද්දා. ආස්වාස ප්‍රස්වාස හරිම උණුසුම්. ඇඟට පණ නැහැ වගේ. දානයත් එපා හිතුණා. පැය දෙකහමාරක් විතර ගියත් පැය කාලක් වගේ හිතුණා. සමෙන් වැසුණු ගොජයක ඇතිවීම පැවතීම නැතිවීම හිමිහිට වේදනාව තුලින් අත්විඳා දුකනම් සත්‍යක් බවම අත්විඳා ඔබ වහන්සේ දුන් ධර්ම අවවාදයේ සිහියට ආවා සත්‍යාසත්‍ය භාවිතා බහුලීකතා කිරීමත් මේ පැවතුන වේදනාව තව තවත් වැඩි වේවා යන්නත්ය. මාතර ලකුසාංශයේගේ සමත විදර්ශනා පොතට අනුව කිහිප විටක් ශීලය ආවර්ජනා පිළිවෙල නම් වැරදුනා. සීලය ආවර්ජනා පිළිවෙල නම් වැරදුනා කියා හිතෙනවා. වේදනාවෙන් සතිය මාරු වුණා. ඉන්පසු සහනයක් ලැබුවත් නැවතත් පෙර පරිදි වේදනාව මතුණා. සම්පජඤ්ඤය පවතිනවා. uppannuppanne papake akusalehi dhammehi tahanaso antardapeeti. සිහියට ආවා ධර්ම අවවාද ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. ඔය මේ වගේ අර වරින් වර වරින්ම තවන්න බේන්න නිකන් ඔළුව ගලිය ගහ ගන්නවා වගේ කන්දක ගිහින් ලැප්පෙනා වගේ යහපැත්තට යආ ගන්න බැරි තරම් වේදනා චිත්ත පීඩා එනවා. හැබැයි තමයි තේරෙනවා වෙනදනම් මේනෝට දමලා ගහලා ගිහිල්ලා. දැන් නැහැ. දැන් ඒතියෙදිත් කාගෙනෙත් පරාදයි. නමුත් එතනේ පරාදයකට වැඩි ජයග්‍රහණයක් තියෙනවා. මොකද මේ ටික තමන්ම අත්දැකලා විඳ ගන්න ඕනේ දෙකක්. එහෙම නැත්නම් අපි කායින් හරි බලාපොරොත්තු වෙනවා, බෙහෙතක් බලාපොරොත්තු වෙනවා, දොස්තර බලාපොරොත්තු වෙනවා, උපකරණ බලාපොරොත්තු වෙනවා, බලාපොරොත්තු වෙන තාක් බලාපොරොත්තු සුන් වෙනවා. ඒ නිසා ඔක් කරගෙන කරගෙන යන්න කවදා හෝ මරණ වේදනාවත් මේ එල්ලිපිට දවාලේ අස්පනා අපිට අත්දැක ගන්න පුළුවන් වෙයි. ඊට පහුවෙන්ද තමයි ඔය කියන අපි බලාපොරොත්තු වෙන ලෝකෝත්තර ඥාන ලැබෙන්නේ. ඊට ඉස්සෙල්ලා මේ කාය ජීවිත දෙක කැප කරන්නම වෙනවා. පුදන්නම වෙනවා. පිටුවට පස්සේ තමයි ලැබෙන්නේ. ඒ දෙකට ආදරේ තියෙන තාක්කල් අර පැත්තේ දොර ඇරින්නේ මේ ඒ ගමනේ ඉන්නේ කියලා සතුටින් යන එකයි තියෙන්නේ. ගෞරවනීය සාමින් වහන්ස මම දැනට අවුරුදු 5ක කාලයක සිට පීඩා විඳින කරුණකි. කවුරු හෝ කෙනෙක් මට බනිනවා විටක කුණහරුප පවා කියනවා මරණවා කියනවා මීට අවුරුදු 5කට කලින් භාවනා කළා යම් මට්ටමකට ආවායයි සිතුණා මුලින් මුලින් බය තිබුණා දැනුත් මේ කුණහරුප බැනුම් මැද කාලය ගෙවනවා උඹත් හිටපන් මමත් ඉන්නවා කියලා ඒත් මට එය කරදරයකි උපදෙසක් දෙනසේක්වා ඔබ වහන්සේ නිරෝගී වේවා මෙච්ච මොනක් කරන්නද දැන් ඉතින් ඔය කර්ම ගෙවෙනකොට අපිට ඕනනම් කරත හැකි ඕ මිනිහලත් කුණාරෙන් බැලලා තව කර්ම ටික රැස් කරගත්තයි. ඒක තමයි අපි කරන්නේ. ඉතින් ඒ නිසා මේ ණයට ගත්ත මුදල කොහොමදත් ආපහු ගෙවන්න ඕන. ඒක ගෙවන්න වෙන්නේ අපිට පුළුවන් වෙලාවක නෙවෙයි. ඒ නිසා ඒක ගෙවන වෙලාවේ ආයෙත් ණයට වෙන්නේ නැතුව ඒ මේ කනකටනේ ඇහෙන්නේ. නෑ වුණා වගේ ඉන්නවා. ඇඟටනේ වදින්නේ නොදන්නා වගේ ඉන්නවා. ඒක නිසා මහා මෙරොස්රුණා දුකක් ඉඳ ගන්න පුළුවන් මොකටවත් නෙවෙයි යම නොකර ඉන්න. අපි හිතන්නේ ගොඩාක් වීර්ය ශක්තිය අවශ්‍ය වෙන යමක් කරන්න කියලා නෑ. යමක් නොකර සිටීමට ওই සියලු ශක්තියින් පරවලා ගිය ශක්තියක් අවශ්‍යයි. ඒ නිසා අකුසල ඉදිරි පිට මේ ඒකට ගැටෙන්න ගිහිලා අකුසල් කරගන්න නැතුව යමක් නොකර ඉන්න අපේ දරුවන් ටිකට උගන්වන්න පුළුවන් අපේ යාළුවන්ට උගන්වන්න පුළුවන් අපේ ශිෂ්‍යයන්ට උගන්වන්න පුළුවන් නම් එහෙනම් මේ ලෝකෙ යුද්ධ සේරම ඉවරයි. ඔය ගැටුම් ඔක්කොම ඉවරයි. නැත්නම් ඒක බෑ. ඔය මොන ශිල්ප ඉගෙන ගත්තත් ඒ අකුසලයේ ඉදිරියට යම නොකර සිටීමේ කලාව ඉගෙන ගන්නවා කියන එක ලේසි නෑ. පිට 1000ක් දිනන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කියන යුද්ධේ. නමුත් Tamanට Taman දිනා ගන්න බෑ. ඒක නිසා ඔය එනකොට මතක තියාගන්න ඒක ගෙවෙනවා. ඒ ගෙවෙන එකෙන් අලුතෙන් කර්පරස්න කිරීම සඳහා මොකද්ද කරන්න ඕනේ? ඒක සම්මා ආජීවයට වැඩෙනවා. තමයි ලෑස්තිලා යන්න. ඒකට සතුටු වෙන්න දැන් ගෙවෙනවා මම නෑ අලුතෙන් කර්ම රැස් කරන්නේ. ආන්න ඔය කලාව ඉගෙන ගත්තොත් එහෙම අපිට තේරෙන්න පටන් ගන්නවා මේක තිබුණාට ක්‍රියාත්මක කරන්න අපිට ගැම්ම දෙන්නේ බුදුහාඳු විතරයි. වෙන කිසිම කෙනෙක් දෙන්නේ නෑ. ඉතින් කෙනෙක් කෙනෙක් කිව්වොත් තෝක් කවුත් අපි බැන්නොත් බලමු මම බලා ගන්නම් කියනවා. ඉතින් අපි ගැව්වොත් ගන්න. ගැහුවට පස්සේ වෙන්නේ මොකක්ද අර තිබුණාට වැඩිය කර්ම රාශියක් රැස්න මොකද හිත ඇවිසිලානේ තියෙන්නේ. මේ නිසා ඒ වෙලාවේ බීරෙක් වාගේ, කණෙක් වාගේ ගත කරන්න පුළුවන් නම් ඒක තමයි මේ වෙලාවට තපස් තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම නිස්සරණ වනයේට පැමිණි පළවෙනි වතාවයි මේ මම සක්මනේද ලනුපැදුරේ එකම තීරුවක් භාවිතා කරමින් වම දකුණ හොඳින් හඳුනා ගනිමින් ගමන් කළා ලනුපැදුවේ රළු ගතිය පළමු අවස්ථාවේම යටිපතුලට හොඳින් දැනුණා ටික වේලාවකින් එය මුදුමලක් බවට දැනුණා. ඉන්පසු දන හිසෙන් පහළ කොටසේ තෙරපීමක් ඇති වුණා. එසේ තිබියදීම තවදුරටත් සක්මනේ යෙදුනා. එවිට පපුවේ ගැස්මක් ඇති වී වැටෙන්නට යන බවක් දැනුණ බැවින් ළඟ තිබුණු පුටුවක වාඩි වුණා. ටික වේලාවක් ආනාපාන සතිය වැඩුවා. දාන වේලාව පැමිණි විට එය අවසන් කළා. පර්යංකයේදී විනාඩි 3කින් පමණ හිත සංසුන් වුණා. ඉන්පසු ශරීරයේ ඉදිරියට නැමීමක් සිදු වුණා. නැවතත් යථා තත්වයට පැමිණි පසු භාවනාවේ යෙදුණා. හතර වතාවක් පමණ මේ ඉදිරියට නැමීම සිදු වුණා. නමුත් නැවත නැවතත් යථා තත්වයට පත් වෙනවා. ඉන්පසු මා කල යුත්තේ කුමක්දයි පහදා දෙන්න. ඔබ වහන්සේට මේ භවයේම උතුම් නිවන අවබෝධ වේවා. ඔබ මේක දැක්කට පස්සේ ඒ නැමිලා හිටියට මොනවක්වත් නැගිටින්න ආයාස කරන්නේ නැතුව චේතනා කරන්නේ නැතුව දේශ බලන්න එකයි තියෙන්නේ. එතකොට ඒක සත්‍ය සමාධිය සහ වීරියේ සමතුලිතතාවයේ හරහා ඒ කටයුත්ත සිද්ධ වෙනවා. නැගිට්ටයි කියලා නැගිටින්න ව්‍යායාම කරයි කියලා චේතනා පහල කරයි කියලා අකුසල් සිද්ධ වෙන්නේ නමුත් ඒක ඉබේ වෙන්න අරන එක තමයි හොඳම වැඩේ. ඒකෙන් තමයි අපි කියන්නේ මේ කාය ආසාව අතහරිනවා කිය. ජීවිත ආසාව අතහරිනවා. මේ ඇඟ ඔහේ වැක්කිරනවා බලාගෙන ඉන්නවා. දැන් අපිට නිින්ද ගියාට පස්සේ අපි ඇඟ කොහොමද තියෙන්නේ කියලා ක්ලාන්ත වුණාට පස්සේ ඇඟ කොහොමද තියෙන එක අපි දන්නේ නැහැ. අපි මේ මාන්නේ තියෙන වෙලාවට විතරනේ අපි මේ පුම්බගෙන තියාගෙන ඉන්නේ. එනවත් මාන්නේ නැති වෙනකොට වෙලාවක ඒක කොහේ මොන වේද කියන්න බෑ. අන්න ඒක දිහා බලලා මේ මගේම කය වෙන කෙනෙක් එකක් වගේ ඒ වැක්කිරෙන හැටි. ඒකට කියන්නේ මේ කය ඉරියව්ව වැක්කිරනවා කියලා. දෙස බලාගෙන ඉන්න. එතකොට මේ සමාධියෙන් සහ වීර්යයෙන් ඔක යම් ප්‍රමාණයකට හදලා දෙනවා. ඕම නොකර ගියත් ඒක වෙනවා. මේ විදිහට දැනගෙන ගියොත් ඉක්මනට ඒකේ සමතුලිතතාවයට එන්න පුළුවන්. ගෞරවනීය සාමීන් වහන්ස දිගු කලක සිට භාවනා කරන කෙනෙකි මූල කර්මස්ථානය වශයෙන් පුරුදු කළේ ආනාපාන සතියයි. එය නැතිව ගිය පසු වේදනා ආදිය මෙනෙහි කළෙමි. පසුව එන එන සිතිවිලි ඇවිත් යන ආකාරය නිරීක්ෂණය කළෙමි. දැනට දිගු වේලාවක් සමාධියේ සිටිමි. සමාධියෙන් නැගිටින විට සියුම් වශයෙන් චේතනා පවතී. සමහර විට සංවේදනා දැනේ. තවදුරටත් සිත ගැඹුරටපත් වූද සතිය හා සමාධිය හොඳින් පවතී. ඉදිරියට කල යුතු දෙයක් පිළිබඳව ගෞරවයෙන් උපදෙස් පතමි. පෙරුවන් සරණයි. ඔය මේකෙදී සතියෙන් ඉදිරියට යන්න ඒ කියන සමාධියේ මුල මෙතනයි මැද මෙතනයි අග මෙතනයි කියලා සමාධියේ අවසානයේ එතන තමයි හොඳම පාඩම තියෙන්නේ. මුඛයටද හිත යන්නේ ඒ වෙනකොට සමාධිය නැතිවීම පිළිබඳ පශ්චාත්තාපයක් තියෙනවා කියලා බලන්න. පශ්චාත්තාපයක් තිබුණොත් ඉදිරියට යන්න අමාරුයි. මේ සමාධියෙත් මුලැමැදාග තියෙනවා. ඒ මුලැමැදාග සතියෙන් බලන්න හොඳ අවස්ථාවක් කරගන්න කියලා කියනවා. අසරයි සංස ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද වார்த்தාවක් Venerable Bhante, I started the walking meditation at 6:55 a.m. and stopped at 7:30 a.m. I did the meditation on the fourth floor on a strip of choir matting. I have to report to you, sir, that each time I do a session of meditation, it is like a new chapter as I feel I am bringing to it certain clearer observation. Today, as usual, I felt the roughness of the choir matting and choir fibers pricking the soles of my feet. Even now, several minutes later, I feel the toes and soles and heels are sore and stinging. I feel a tingle, uh, I feel a tingling sensation in my feet also. Another new thing I observed was that although the mat looked very dry and felt dry to begin with, later on I felt moisture oozing out from either the mat or my feet, I could not be sure. Another thing I noted was that when I place one foot forward and place it on the matting, first the big toe touching the floor and immediately after the small toes gripping the rough surface and when I lifted it after the other foot was placed on the matting I noticed that I lifted it with a slight backward movement of the ankle as if pushing away the air to move myself forward, like paddling a boat in a river. I also noticed for a few moments that not only was I moving forward, but also the strip of matting was rapidly moving under my feet backwards. It was a slightly blurred impression like as though were an a flat escalator and that both I and the escalator were in motion. I think it is this motion that I saw vividly when I was doing the sitting meditation yesterday. The passage of moving, fra moving frames of psychedelic patterns and colors passing in front of me like a train. I stopped the walking meditation at 7.30 a.m. this morning because the hall was now getting a little crowded. I felt no irritation that I had to stop, though I could have continued for another 30 minutes. But I continued meditating or oh, mindfully observed, stepping onto the smooth cool cement floor pushing open the door with great effort and walking down slowly, mindfully, silently, and very painfully, as my knee joints were excruciatingly hurting me as I walked down the stairs, holding on to the railing for support. My mindfulness continued as I entered the second floor, noting my feet touching the cool, tiles and then to our section but I was a little disoriented because I turned to the right thinking. I was going towards the pantry and found my feet taking me towards our dormitory instead. Therefore I turned and walked mindfully to the pantry and sat down on a chair to rest. Then I noted the time it was 7.35 a.m. Teruvan Saranai, may Bhante attain Nibbana in this life itself. So that uh, sometimes while the koyamat is dry, you can feel cohesiveness. Sometimes if you wanted to go to the pantry, legs are going to the dormitory. This kind of thing when you are observing, you will question who is the director, who is the commander, what is happening, how is experiencing. So you have to look at it from the third person's view. And if you observe, you will be discouraged. That is why we are never mindful on our body. Because it is discouraging. It's doing with someone's agenda, like. And uh, even if you are mindful and if you are rational, things are happening without any any program so worst thing is how to report it in a proper way, how to report as it is. So that you have to withdraw yourself and just report just like a scientific observation. Then you, daily you become renowned. Daily you become rejuvenated because you are just observing. You are mere observer, distance observer, but not the doer. So this is the way you get rejuvenated. So you have to learn this art And when it is there, you can use your body as if you are using a machine. It is becoming animated in a strange way. By, by looking at it, it's a very rejuvenating. So therefore, on the correct path, please continue to observe the same and report the same in the same way. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස මම නිස්සරණ වනයේ තුන්වන වැඩමුළුවට සහභාගී වන යෝගාවචරයෙක් වෙමි. ඊයේ රාත්‍රියේ සිදු කළ සක්මන් භාවනාව පිළිබඳ විස්තර මෙසේ ලියමි. මම රාත්‍රී 4ට පමණ උඩටට්ටුවේ සක්මන් මළුවට පැමිණ ලනුපැදුර ඉදිරියේ සිටගෙන ටික වේලාවක් ශාරීරිය දෙස බලා සිත කයටගෙන මම දැන් මෙතන යන චිත්තක්ෂණයට අනුගතව දකුණු පාදයේ ඉදිරියට තබා ඊතා හොඳින් නිරීක්ෂණය කළෙමි. එවිට දකුණු පාදයේ විලුඹට ලනුවේ තදගතිය දැනී ක්‍රමයෙන් විලුඹ සිට සුලංගිල්ල තෙක් ධාරය දිගේද තදගතිය දැනී ඉදිරි ඇඟිලි දක්වාම තද වී මාපට ඇඟිල්ලෙන් කෙලවර වී වම් කකුලට මාරු විය. වම් කකුලේද එසේම සිදුවත් දකුණු කකුලට තරම් බර තද ගතියක් දැනුනේ නැත. පියවර කීපයක් ඉදිරියට යන විට ක්‍රමයෙන් පතුල් ලනුපැදුරේ ස්පර්ශ වන විට පතුලේ විලුඹ හැර ඉතිරි ප්‍රදේශවල සීතලක් දැනුනි. එම අවස්ථාවේ වැස්සක් පවතින බව හැඟුණේ වහලට වැහි බිඳුව ඇද හැලෙන ශබ්දයෙනි. එයටත් සවන් යමමින් මා සක්මන කරගෙන යන විට විචිත්‍රවත් දර්ශන කීපයක් නැරඹීමට ලැබුණි. මා ලනපැදුරේ ටික දුරක් සක්මන් කරන විට මා ඉදිරියේ නලියන ස්වභාවයක් දර්ශනය වී ක්‍රමක්‍රමයෙන් එය වැස්සක් බවට පරිවර්තනය විය. එම වැහි බිඳු ලනුපැදුරටත් පැදුරේ දෙපස සිමෙන්ති පොළවටත් වැටුනි. වැසි බිඳුවල වේගවත් බවක් සිමෙන්ති පොළවේ තද ගතියත් නිසා වැටෙන වැහි බිඳු බිම පතිත වන විට ටිකක් උඩටද විසි වී විහිදී යයි. බලා සිටීමේද ඊටාම ප්‍රිය ජනකයි. මා එය නරඹමින්ම ඉදිරියට ගොස් ආපසු හැරීමේදී එම වැස්ස නැති වී දුමාරයක් දැක ගැනීමට හැකි විය. එය හරියට රත් වූ තාරපාරට කුඩා වැහි පොදක් වැටෙන විට නැගෙන ජල වාෂ්ප මෙනි. එයද සක්මන කෙලවර හැරෙන විට නැති වී ගොස් ආපසු එන විට දර්ශනය වූයේ ඊටමත් ආකර්ශනීය වතුර මලකි. ලනුපැදුරේ දෙපසින් ලනුපැදුරට අඩියක් පමණ උසට විත් ලනුපැදුර තුලට දේදුන්නක් ආකාරයට නැමී වතුර මල විහිදී යයි. එහි කිසිදු අතාත්වික බවක් දිස්සූයේ නැත. ස්වභාවික වතුර මලක් හා ස්වභාවික වැස්සක් දැක්කාමෙනි. මම එම දර්ශනයම නැවතත් දැක ගැනීමට හැකි වේද කියා බැලීමට මා ලනුපැදුරේ කෙළවරට ගොස් නැවත ආපසු පැමිණීමේදී ලනුපැදුර මැද හරියේදී නැවත ඒ විදිහටම දිස්විය. මෙවැනි චමත්කාර දර්ශනයක් භාවනාවකදී ඇස් ඇරගෙනම දුටු පළමු අවස්ථාවයි. මම ඊටමත් සතුටු වීමි. ඉන්පසු ඒ අතහැර සුපුරුදු පරිදි සිහිය පතුල් වෙතම පිහිටුවා පැයක් සක්මන් භාවනාව කළෙමි. පරයන්ක භාවනාව ඔබ වහන්සේගේ ඊයේ ධර්ම දේශනාව මා වෙනුවෙන්ම මටම කළ දේශනාවක්සේ දැන්නි. මට භාවනාවක් වැඩුණු බව මා හරියටම දැනගත්තේ ඔබ වහන්සේගේ දේශනාව ඒ මොහොතේ ශ්‍රවණය කළ නිසා වෙනි. ස්වාමින් වහන්ස මා ඊයේ හවස 3ට ඔබ වහන්සේ සමූහ පරයන්ක භාවනාවට වැඩීමෙන් පසුව ඒ සඳහා සූදානම් වීමි. භාවනාවට වාඩි වී මම දැන් මෙතන යන චිත්තක්ෂණයට අනුගත වී සුපුරුදු ආනාපාන සතිය කරගෙන ගියමි. ආස්වාස ප්‍රස්වාසී ඊතා හොඳින් නාසිකාග්‍රේ ස්පර්ශ වන අයුරු බලා සිටින විට විනාඩි 10කින් පමණ මට නිදිමතක් දැනි බෙල්ල පහතට කඩා වැටින නැවත ඉස්සී විනාඩියක් යන්නට ප්‍රථම නැවත එසේම විය තුන්වෙනි වතාවටත් හිස කෙලින් කළ සැනින්ම වාගේ නැවතත් කඩා වැටින හතරවෙනි අවස්ථාවේදීද බෙල්ල කඩා වැටෙනවා සමගම මා ගැස්සී නවපණක් ලද්දෙකු මෙන් හිස කෙලින් කරගත්ෙමි. සිත ප්‍රබෝධමත් විය, නිදිමත අහලකවත් නැත. ඊතා වේගෙන් සිත තැන්පත් විය. ආනාපාන සතියද හොඳින් වේගයෙන් දැනුනි. ක්‍රමෙන් සිත කොහෙටදෝ නිශ්චල තැනකට ඇදී ගියා මෙනි. අතපය දරදඬු විය. නමුත් කිසිදු වේදනාවක් නැත. දැනුනේ ශරීරයේ සියුම් චංචල කම්පනයන්ය. ඇඟිලි දරදඬු වී ඇඹරී වකුටු වී ඇතිසයක්සේ දැනුනි. නමුත් එහි තද වේදනාවක් නැත. වරහන් තුල සාමාන්‍යයෙන් පරයන්ක භාවනාවේදී මගේ ඇඟිලි මේ ආකාරයට දිස්වේ. භාවනාව නිමවීමේදී ඇඟිලි දිගෑරී සුපුරුදු පරිදි සැකසෙන අයුරු මනසට පෙනේ. වරහන් වහලා නමුත් මෙවේලෙයි මගේ මුළු ශරීරයම කල් ගැසී ඇති බවක් මට දැනින. නමුත් ශාරීරික අපහසුකම් තද වේදනා ඇත්තේම නැත. ඕනතරම් වේලා ඔහේ බලාගෙන සිටිය හැකි බව දැනේ. වටපිටා ශබ්ද හොඳින් දැනුණත් ප්‍රතිචාර දැක්වීමට තරම් සිතක් පහළ වූයේ නැතුවාමිනි. රතිඤ්ඤා හඬක්ද ඇසුණි. කිසිදු තිගැස්සීමක් ඇති නොවිය. එය ශබ්දයක්ම පමණි. සුතේ සුතමත්තම් භවිස්සති මෙනි. ඔහේ ඇති වී නැති වී ගියාමිනි. වඳුරෝ වහලේ උඩ පොරකන ශබ්දයක්ද වහලේ කඩා වැටෙන තරමට දඟලන ශබ්දයක් ඇසුණද මට ගාණක් නැත. කිසිදු කැළඹිල්ලක් නැත. බාහිර ඇති වූ දේ බාහිරට පමණි. මගේ අභ්‍යන්තරයට එය නොපැමිණියේය. මා ඔහේ බලා සිටියා පමණි. ඔබ වහන්සේ දේශනාවේදී පැහැදිලි කළ විට මට මා සමාධි සුවයක සිටින්නට ඇතයි සිතුනි. එතෙක් මට ඔබ වහන්සේගේ දේශනාව අසනතුරු ඒ පිළිබඳ අවබෝධයක් තිබුණේ නැත. ඔබ වහන්සේ පැහැදිලි කළ ටීවී එක ඔන් කරන විට ඇතිවන ඩොට් මෙන් දර්ශනයක්ද දැක ගැනීමට හැකි වුවත් එකිනෙකට වෙන් වී ඇතිසයක් නොපෙනුනි. මා හවස 3ට ආරම්භ කළ භාවනාව නිමා කළේ ඔබ වහන්සේ හවස 5ට ධර්ම දේශනාව සඳහා වැඩි නිසා වෙනි. භාවනාවෙන් පිබිදුණු පසු සුව පහසු නින්දකින් අවදි වුණාසේ මහත් ප්‍රබෝධයක් ඇතිවිය. කිසිදු වේදනාවක් නැත. ඔබ වහන්සේට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි නොසිතූ ලෙසට ලිපිය දිග වැඩිවීම නිසා මෑණියන් වහන්සේට කියවීමට වෙහසක් ඇතිවීම ගැන සමාව අයදිමි තෙරුවන් සරණයි සෝරි මට සෝරි කියලා හිතුණා මෑණියොත් නිකන් අර මැරතන් එක දුවනවා වගේ කියනවනේ ඔය මේල වතුට්ටියක් බීලා කිව්වම ගණන් ගන්න එපා ඔය මේ භාවනා කරන එකට පේනවා අපි මේ සාමාන්‍ය ලෝකේ තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන පදන මේ නෑනේ භාවනාදී පේනවා, තියෙන දේ පේන්නේ නැති දේවල් වතුර මල්වල් මේදුම් ඕන තරම් පේනවා. ඒ නිසා මේ දැක්කා කියලා කිව්වට තමාන්ටම සැකයක් එනවා. මේක තමයි අපි බය භාවනා කරන්නේ. ඒ නිසා බැලුවොත් භාවනාවේදී තියෙන දේ කවදාකවත් පේන්නේ නෑ. පේන දේ කවදාත් ඇත්තෙත් නෑ. ඒක ද්වේතානපසන සූත්‍රයේ සරුවචාන්සේ සඳහන් කරනවා පෘථග්ජනයා යමක් ඇත්තේ කියන්නේ නම් ඒ කාර්ය ලෝකේ නැත්තේ මේ. ආර්ය ලෝකේ යමක් ඇත්තේ කියන්නේ නම් පෘථග්ජනයාට නැත්තේ මේ කිය. ඒ තරම්ම කරකැවිලා තියෙන. ওই දෙක අතර අර ඇත්තේ නැත්තේ දෙක අතර යෝගාවචරය තාම ආර්ය ලෝකෙට ගිහිල්ලත් නැහැ පෘථග්ජන ලෝකෙත් නැහැ. එතකොට පේනවා එක එක දේවල් මාව මාව පේනවා. ඉතින් මේ මේ හෙලිකිරුවේ නැත්නම් ඉතින් ඇතුලේ පිස්සු කියලා හිතනවා. නමුත් භාවනා කරනකොට තේරෙනවා මේ හිතට ඕන දෙයක් මාවල පෙන්වන්න පුළුවන්. එකකට ඔක්ක කතන්දර හදන්න එපා. මනෝබුබ්බංගවා ධම්මා මනෝසෙට්ඨා මනෝමය. මනස පෙරතු කරගෙනයි ධර්ම පවතින්නේ. මරණ පූර්වංගම කරන ශ්‍රේෂ්ඨයි මනෝමයයි. ඉතින් මේ මේ ඇත්තට මේ දකින්නවත් මනෝමයද කියලා පස්සට තේරෙනවා. ඉතින් ඒකත් නොදැක්කා වගේ ඉන්න කියනවා. එතකොට අපිට තේරෙනවා මෙතෙක් කල මේ අහ කියන්නයි හොඩක් වේදාකට කනවා කනවා කියලා කෑ ගැහුවට ඒ සත්‍යය විල තියෙන අපි ගන්න නෙවෙයි අපි මේ ඔඩොක්කේ දාගත්ත නිසා වෙලා තියෙන නිසා තව ටිකක් කොහොමද ලියමු කරගෙන යන් හැබැයි ඔච්චරම ලියන්නේ නැතුව මෑණියෝ ගැන පොඩ්ඩක් සෝරි කියලා මම අනිතික තුනට ඊ ආවෙත් නෑ භාවනාවට මං එනකොට තුනයි කාලයි හොඳයි අවසරයි අතිගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේ සතිපාසලේ උගන්වන උපක්‍රම අපටද කියා දෙන මෙන් ඉල්ලා සිටිමි. කියල්ලෙලල්ල. ඒවනම් ඔය නාකි අම්මන්ඩිලාට මොනවද ප්‍රතිපාදයක එක්ක කියන්නේ. සිනාසෙන කකුලේ උපක්‍රමය සාර්ථක වුණා. පුරා පැයක් වේදනාව ඉක්මවා පරයන්කේ ඉන්නට පුළුවන් වුණා. ඔබ වහන්සේට බොහොමයක් පිං. මැරිලා ආයසරයක් සතිපාසලේ වයසට ඇවිල්ලා ආවොත් දන දාගෙන කියලා දෙනවා. දැන් නම් කවදාවත් කියන්නේ නැහැ. ඔය වැරදිලා මට කියුණ එකක් ආයි කියන්නෙම නැහැ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස කමඨහන් වලට අදාළ නොවන මෙම ගැටලුව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද සමාව ඉල්ලමි. සෝවාන් පුද්ගලයෙකු පව් නොසඟවයි යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? එනම් කායික වශයෙන් සිදුවන අකුසලයන් තම ගුරු උතුමාණන්ට පැවසීමක්ද? කරුණාවෙන් පාදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වසංගන්න තියෙන හැකියාව නැතිලා යනවා. ගිහි ලෝකේ බුද්ධජන ලෝකේ දිග්ගටෝම තියෙන වසංගනය. ඒක අපි මේ රූපලාවන්‍ය කරන්නේ. ඒකයි අපි මේ කතා කරන සභාවේ කතා කරන හැටි ඉගෙන ගන්න. සභාවට ගිහිල්ලා මේසක කෑම කන හැටි ඉගෙන ගන්න. මේ සීරම රඟපෑමනේ. ඒ සෝවන් වුණාට පස්සේ අබබ්බෝ තස්ස පටිච්චාදායව වහන්න බැරුව යනවා. ඒ ස්වභාවය එළියට එනවා. ඒක නිසා වසංගන දෙන්නේ නැහැ. ඇත්තටම පව් සිද්ධ වෙන්නේ පවෙන්නේ නෙමෙයි පව වසංගන්න යන්නේ. එක බොරුවක් කිව්වහම තව බොරු 1000ක් ඕනේ අර බොරුව වහන්න. ආදී ලෝකයකට බය නිසා අක වෙච්චි වැරද්ද කියලා සමහර කෙනෙක් නිකන් එනවා. ඒ නිසා ගුරු රැට විතර නෙමෙයි. සබ්‍රමචාරින් වහන්සේලාට ගෝලයන්ට ඕනම කෙනෙකුට වසංගන්නේ නැහැ. ඒ නිසා පොඩිම දරුවා උගේ කක්ක පැත්තවත් වසංගන්නේ නැහැ. ඔය හෙළුවෙන් ඉන්නවනේ. නිසා බුදුරජාණන් කියන පොඩි එකත් රහත් වෙලා තියෙන්නේ. ඒකට තියෙන එකම දෝෂය එක දන්නේ රහත් වෙලා කියලා. ඉතින් අපිත් එතනදී ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. දැන් මතකවත් නැහැ කක්ක පැත්තේ එළිය දාගෙන හිටපු වෙලාව. උඩට ඇඳන යටට නෑ යටට ඇඳන උඩ නැති කාලයක් තිබ්බනේ. ඒ කාලේ දැන් වගේ එහෙම දැන් රිදි ගැටෙලා ගියොත් එහෙම දැන් කොහොම හිටියද? වසවිලි ලැජ්ජාවක් වෙනවා. ඒ නිසා ඔය වසංගිල්ල නිසා වසංගිල්ල තමයි ශිෂ්ටාචාරය කියන්නේ. ශිෂ්ටාචාරය කියන්නේම ප්‍රകൃතිය වසංගගෙන මුල් මහත්ම ගතියක් පෙන්වන්න හදනවා. මේක මහා කරදරයක්. මේකයි බුදුසසුන් කියන්නේ පරිේශන සඳහා කැලේට ඵලයන්. ග්‍රහක්මන්ට ඵලයන්. ශූන්‍යාගාඩ ඵලයන්. ඉස්ලාම මේ මේ රඟපෑම පොඩ්ඩක් නතර කරන්න. ඒක නිකන් සෝවාන් වුණා වගේ. මම කැමති නෑනේ. සමණීයානේ වනපන්ත සේනාසනානේ නිතේ කාම ගවී සිටිනවා. කාමගවීකින් කවදාකවත් කැමති නැහැ එහෙම මේ කැලේට යන්න. ඉතින් ඒක නිසා සෝවන් වුණාට පස්සේ නේ ඇති ඇතිට කියනවා ඇති ඇතිට වෙනවා. ඒක මේ මේ නිහතමානිකම සහ අහිංසකකම හොඳම ලස්සනදෙන් තමයි අහිංසකකම. අපි අහිංසක නම් අපි ඉන්නේ අපේ පාරාදීසෙ. අපි රංගපාන්න ගියොත් ඉතින් කුරුසෙට යන ගාව ජේසුස් වහන්සේ වගේ ඉතින් කටදිය කරන ඉන්න වෙනවා. ඒ නිසා පුළුවන් තරම් බලන්න රහත් උනා වගේ සෝවන් වගේ වෙන්න ඇති දේ දකින්න දේ දකින්න හැටියට කියන්නේ කමඨාන් සුද්ධ කරනකොට ඒක බාර ගන්න. ඇති දේ බාර ගන්න. ඒක ටික කාලෙකින් පුරුදු වෙනවා. මේක බෑ මේ පුරුදු වෙන දෙයක් නෙවෙයි. භාවනා වෙන දේ පුරුදු වෙන දෙයක් නෙවෙයි. මේ රංගපෑම කෘතිමව දාගත්ත දෙයන්නේ රංගපෑම අයින් වෙන්න පටන් ගන්නවා. ස්වභාව වෙන්න පටන් ගන්නවා. වාර්තා එපමණයි සායනාස්. මදි වාගේ නේද? විනාඩි 5ක් විතර තියෙනවා පොඩි බෑනියට තියෙනවා මොනවද කියන්නේ? මොනවත් නැහැ සයින්ස්. පරායි. එන අපි යනවා ධක්මන්නට කාට හරි වෙන මේ මෙතෙක් වෙච්ච එක ගැන කාට හරි කියන්න අහන්න ප්‍රකාශ කරන කවුරු ඉන්නවද අතිස්සන්නේ නැත්නම් අපි යනවා අපේ සක්මන් භාවනාවට අපි තුනට නැවත එකතු වෙනවා පරියංක භාවනාවට සම්බන්ධ වෙච්චි ශිරු දිනාටම තෙරුවන් සරණයි